ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ

တိသာဝါကံကိုလောကံဒါတိဘုရိစေကိုသောဗံနံကုမာတိသုဘောဗံနံဘာရေတိဘုသံဓမ္မာနံအတ္ထံဣတိကရိန္တိ करोति ධර්ම ප්‍රබෝධකව බුද්ධ දේශනාවේ බොහෝ ස්ථානවල ලැබෙනවා. ලැබෙතත් ඒ තරම් ප්‍රකටව විස්තර කිරීම මේ සංගම ලැබෙනවා. නිවන ධර්ම අතින් දියුණුවක් බලාපොරොත්තු වෙන පිරිසකට මේ යෝජනාව පිළිබඳව සුප ගම්රත වේදනාවෙන් ඉතා උසස් සම්බන්ධ ආධ්‍යාත්මික දියුණුවක් සලසා ගන්න පුළුවන් ධර්මයේ ඉතාමත් ආස්තර සම්පන්න ඉතාම ප්‍රණීත ඉතා උසස් ඉතා පිරිසිදු සවාති වෘක්ෂයක් වශයෙන් කලකට ඒ වෘක්ෂය හැම මහති මේ භාරාන් ප්‍රදේශයෙන් විස්තරය එනිසා හිමිත සිතේ දාගෙන තව තවත් මනසෙන් යුක්තව මේ ධර්ම ප්‍රදේශයේ විස්තරයට නැත්නම් නෑ සුදුසු කියලා කලින් මතක් මේ ප්‍රකාශ කළ සූත්‍ර ප්‍රදේශයේ සාමාන්‍ය අදහස කලින් කතා කරන්න බලන්න සාමාන්‍ය අදහස සම්මා වාචේ සිත සංඛාමති සද්ධාව පහළ කර ගැනීම හේතු කොටගෙන එන්න ඔහු ප්‍රතිඵලයක් වශයෙන් ඉස්සසාන කමනේ එළමීම සිද්ධ වෙන එළමීම කියන්නේ අල්ලාහ්මිත්‍රා යත සමනේ ලෝකීම ලංගාවීම සිද්ධ වෙන ඉස්සසාන කමන්සේ සායිරිකාතේ ඒ විදිහේ එළඹීම ඇති වෙනකොට ආශ්‍රය මනෝ ගමනට ආශ්‍රය සමතේ යන්තා සංකෝෂෝතං ඒබහති ඒ විදිහේ මහතනයට අසුරු කිරීම නිසා අසුරු කරන්නා සූතං ඒබහති සංයම කරයි ජීවිත සංයම කරා. සෝහිත සේතෝ ධම්මං සුනාති. සංයම කළ තනත්තා ධර්මයක් අසයි. සික්ඛා ධම්මං ධාරේති. එවිදී ධර්මය අහපෝහාමි ඒ අසු ධර්මය ධරා ගන්න සංසස් කරේ භගවානං ධම්මානං අත්මං උපසාරිස්සති දරණතු තමා දරාගෙන ඉන්නාය සුදේ වාසේ සංකල්ප කරගෙන හිතේ සංකල්ප කරගෙන තිබුණාය ඒ ධර්මයේ පිළිබඳව තෝරන්නේ නැවතනම තුන්වෙනි අත්මං උපසාරිස්සතෝ ධම්මා නිබ්බාන සමානති. ඒ කියන්නේ ඒ අමාරු ධර්මයේ ඒ පිළිබඳව අර්ථ නැවතනවත විමසන්න වශයෙන් ධම්මා නිබ්බාන සමානති. ධර්මයේ නිබ්බාන දැවීමට සලකා දැමීමට සමන්ති යසාපි යොදේ මොන නිස්සාරණ සම්පියා සතු සම්බෝධාරති ධම්ම විද්‍යාන සම්පියේදී ධර්මයේ දැනීමට සුදුදීන ලැබෙන අවස්ථාව සම්බුදු අවස්ථාවක් ඇති කල්හි සම්බෝධාරති සම්බ කියන කුසල සම්බෝධ ඕනෑකම පහළ වෙනවා සම්ම ජාතෝ උස්සහති ඒ විදිහේ සම්මයක් ඕනෑකමක් ඇති වුණහම උනා වූ අවස්ථාවේදී සම්මේ මුක්ත පුද්ගලයා උස්සහති උස්සහ කෙරේ උත්සහ උත්සහ සාදහති සෙලෙති උත්සහ කිරීම නිසා ඊළඟට හලනය කරනවා කියනවා කරනවා සිදුවනවා කරනවා ඒකට මෙන්න මේවා මේවාට මේ විදියයි කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. සෝමස්වා පබහතු. මේ සෝමනාව කිරීමෙන් පස්සේ ඒ ධර්මයන් පිළිබඳව තීරණය. මේ වයිනේ ස්වභාවය අන්තිම ස්වභාවයට යටෙන්නේ මම මේ පිටපයි ගැන ඒ විදිහට කියනවා. අතිවිශාල අවස්ථාවේදී ඉලෝස්වා සාධාරණයි මේක බලන්නේ සාධාරණ නිවිදිය කරන සාධාරණ භාවනා දර්ශනා සතන්නේ එතකොට සාධාරණ සඳහන් නිවිදිය කරන සහිතත්වයේ සමාන ආයන දේය සරණ සත්සං සත්‍ය කරෝති මේ විදිහේ උත්සාහවත් ඒ ප්‍රධාන වීර්යය යෙදෙන තාක්ෂා කාමෝන තේ සරණ සත්‍යං සත්‍ය කරෝති තමන්ගේ කයින් කයින් කියන්නේ තමන්ගේ චිත්ත සම්පතියේ නාම කයින් කියලා යකට කියන්නේ නාම නම් අරම සත්‍යං සත්‍විතරෝ පාපේස්ස සත්‍යය සාක්ෂාත් කර සංඥායතනං අති යුද්ධ සත්‍යති එය සංඥාවෙන් ප්‍රතිරෝධ කොට ලබයි වෙනත් ඒකයි සාමාන්‍ය අදහස. මේකේ තියෙන සාමාන්‍ය අදහස එක වාරයකට දිගටම ඇති වෙන ධර්ම වාසන කන්නද? කල්යාණ මිත්‍ර උත්තමෝ ඊළඟට සෝමසෙන් සම්මි අවස්ථාවේදී මහා බල සම්පන්න කුණ ශක්තියක් ප්‍රඥා ශක්තිය ඇති කෙනෙකුට ශ්‍රමයෙන් ඕන කරකවනවා වගේ කරගලගෙන කරගලගෙන යනවා වගේ මේ ධර්ම යමෙහි ක්‍රියාවත් දෙන්න තිබෙතියි. මොකද ධර්ම සම්මේලනය වශයෙන් කරුණ 12ක් තියෙනවා. කරුණ 12ක් මේ සඳහන් වෙනවා. මේ කරුණ 12 අරමුණක මහා පුණ්‍යන්තයෙද සෙනෙහස වේදන තියෙන දුන්න අන්තිම ප්‍රතිඵල සැලකෙනස් වේ. මොනවිට අවසරසල් දෙවියට උපවරකමන වාරකේ පෝයද සමහර කොටස් සිද්ධ වෙලා මාස ගණන් යන්න පුළුවන්. අවුරුදු ගණන් යන්නත් පුළුවන්. දින ගණන් කරන්න පුළුවන්. ආවම කරන්න පුළුවන්. මේ විදිහේ ධර්ම සමූහයක් මේ සඳහන් වෙන්නේ හේතු ඵල වශයෙන් සම්බන්ධ වෙන ධර්ම සමූහයක්. යන්නේ අ මනෝන් සත්‍යස්කද යන්නේ ප්‍රධාන අදහස ඒ නාම සත්‍යස්ස කරගන්නකොට පළමුවෙන්ම සබා ගන්න ඉදිරිපත් කරගන්න තිබෙනා වූ ධර්මය. එනක්ද සද්ධාව. යොගද සද්ධාව නිදියක් වශයෙන්. අපයක් වශයෙන් සෝතනය කරගත්තාම ඒ අපේ නිදියෙන් ඒ සෝතනය කරගත්ත ඒ නිදියේ කුංචි කලාප වශයෙන් පිරෙලා ඊළඟට ඇති පතරේ ඇති විශාල ගහක් වෙලා මානවතාව දරලා වල දරලා විශාල මහා සක්කලවල් යානක පැතිරෙන තරම් ශක්තියකට විශාල උත්සාහ කරනවා මේ ධර්මනම තියෙන්නේ අප හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ කුමක්ද මෙන්න මේ ධර්ම මාර්ගය සුත්‍ය සමාධි අභ්‍යන්තරයෙන් ඒකණය කරගන්නවා. ඒකට අභ්‍යන්තරයෙන් ධර්ම නැති විස්තර තුනක්. ආය අනිතේක අනිතේ අභ්‍යන්තරයක්ම මේ අභ්‍යන්තරයම ධර්මය. ධර්මයෙන් පිරීලා. එමනි තත්ත්වයක් සකස් කර ගැනීමයි බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තු වන වාර්ථය සම්බන්ධ කර ගැනීම වැරදි වෙලා බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. මේ සඳහන් වෙන මේ කරුණු 12 ඉස්හාන සහමුළු වශයෙන් විස්තර වශයෙන් සඳහන් කරතොත් විමුක්තියක් ගන්න පුළුවන්. විමුක්තියක් ගන්න පුළුවන් ඒ විස්තරේ. ඒ නිසා අපි සත්‍යයේ ධර්ම කොටස් හඳුනා ගැනීමයි බලාපොරොත්තු සම්මයෙන් කතා කරන සම්මා දාතෝ උපසංකාමති කියන මේක තේරුම සාර්ථක සම්භාදාතෝ ශ්‍රද්ධාව ඇති කරගත්ත තැනැත්තා. ශ්‍රද්ධාව තමන්ගේ අධ්‍යයනකරේ සහල කරගත්තා වූ සිද්ධිය. ශ්‍රද්ධා ධාතු. චිත්‍ර සංස්ථාමති. කල්යාණ මිත්‍රයා ළඟට තැනී. අපි සාතනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ප්‍රමාණයේ වැඩ පිළිවෙල සම්බන්ධව හිතලා බලන්න. ඊළඟට තවත් හිතන්න පුළුවන් අපට හොඳ කල්යාණ මිත්‍රයෙක් අපට ලැබෙනවා. හොඳ කල්යාණ මිත්‍රයෙක්. බොහෝ විට බුදුරජාණන් වහන්සේ ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සාමාන්‍ය කල්යාණ මිත්‍රයෙක් යන අපි හිතලා බලමු. එතකොට සම්මා දාතෝ උපසංකරණය. අර කල්යාණ මිත්‍ර ළඟට සම්මා වටිච්ච පුද්ගලයා තමයි. සම්මා වටි කරගන්නේ කොහොමද? ඒකත් ලොකු ප්‍රශ්නයක්. සම්මා වටිනා අර උපසංකරණය වෙන්නේ සම්මාව නැත්නම් උපසංකරණය වෙන්නේ නැහැ. උපසංකරණය කියන්නේ මහත කන්නේ. සම්භාව නැතිනම් උපසමකමනේ වෙන සම්භාව පහළ වෙන්නේ කෙසේද? බුදුදානන් වහන්සේ දැනගෙන සමහර දෙනෙකුට වදාරත සම්භාව කියන්නේ සාමාන්‍ය ජනපුරුතන සම්මාන රැක කරගන්නේ කෙසේද? මම සම්පූර්ණ බුදුන් වහන්සේ නම කල්යාණ මිත්‍රෝත්වයෙන් සඳහන් වෙන බුදුන් වහන්සේ නම සමුනන සමුනන සමුනන මානවන්ත බාරගන්නේ නැහැ නියමති එක්කන ඒක පාරක ඒක වරතම බාරගන්නේ නැහැ මිනිහක් තාම හොඳ දෙනවා කරේ කියලා මරකද කියලා අහකදාන්නේ නැහැ මොනවද මොනවද ටික දවසක් ඉන්න ආදී. කොහොමද බලන්නේ? සද්ධාව නැහැනේ. විශ්වාසය නැහැනේ මේ සද්ධාව කියන්නේ. ඒකත් තමයි සද්ධාව කියලා කියන්නේ. ඒකත් තමයි කල්පනා කරලා කල්පනා කරලා පහළ කරගන්න මේ සද්ධා විශ්වාසය. තථාගත සම්භාව කියන සම්භාවක් තියෙනවා. මේ පහදිලි යටි. හිතේ යටි වෙන පහදිලි යටි වෙන නිසා මේ සාසසිකයේ පැහැදිලි ගැතිය නිසා හිතේ පැහැදිලි ගන්න ඇති ඒ අනුව ඒ ඒ හිතේ යොත්තම යම් දෙයක් අරමුණු කරනවා එතනත් එතන යමක් සාධීමක් ඇති වෙනවා. දැන් මේක සාමාන්‍ය සම්භාව. ඒක තමයි සම්භාව කියන්නේ අන්නර විදිහට කල්පනා කරලා කල්පනා කරලා ගන්න යම් දෙයක් ගන්නා වූ සම්භාවක්. දැක්කා දැක්කා හදේම හදින්න. මේ අත්තා කොහොමද දන්නේ නැහැ. අපි ටිකක් ඈතින් ඉඳගෙන සම්බ ඕනේ කියලා සාකන. සාකන ගන්නවා. සිංහලයේ ක්‍රියාමාර්ගය. සාහස ක්‍රියාමාර්ගය. යන සබිල්ලේ ඉන්නවා. ආය සුබ බඳවන් කාය වේදන පිළිවෙල බංගලි බංගලි සංකේත සයින් කරනවා වැරදි කරනවාද ඔහුගෙන් වැරදි කරනවාද මොහොතෙන් වැරදි සිද්ධ වෙනවාද කියන කාය සම්බන්ධව කාය සමාදාරය පිළිබඳව ඉන්නතුලේ ඉන්නවා ඉන්නතුලේ ඉන්න ඒ කාය සමාදාරය වේද සහගත කාය සමාදාරය කියනවද මේ සුද්ධයාගේ ලෝභයගත වාක් සමාකාර හැසිරීම් තියෙනවාද වචන පාවිච්චි කරනවාද සංහා සහගතව ලෝභ සහගතව වචන පාවිච්චි කරනවාද කියලා හොයන බලන්න හොයන බලන වංගික විදිහකින් ඒකට දිනොත්තම එන්නේ මරකට මට පාදක් ලෝකනාගත ලෝකනාගත වාස් සමාධාව විනෝදිත ඉන්නේ ආස්වාදයෙන් ඒවා කියන්නේ ඒක කාර්යම ඒක වරදම ඉදිරිපත් වෙනවා කටයුතු කරනවා. වාක් සමාධාර ලෝභ සහත් ඒවා කියන්නේ නැහැ. ඒක කාර්යම ඒක වරදම ඉදිරිපත් වෙනවා කටයුතු කරනවා. වාක් සමාකාර ලෝභ සහගත වාක් සමාකාර දැනත් අඥාන ඒවත් නැත්නම් ළඟට දේශ සහගත දේශ සහගත කාය සමාකාර වාක් සමාකාර තියනවාද කියලා හොයලා බලන්න ඒනේ සෑහීමකට පැමිණෙන්නේ මෝහගත මෝඩකම් නියුක්ත ක්‍රියා කරනවාද එතකොට වචන පාවිච්චි කරනවාද කියලා මේ විදිහේ අ යම් කිසි විදිහකින් මේ පුද්ගලයා මේ තමන් ළඟා වීමට බලාපොරොත්තු වෙන පුද්ගලයා තුළ අර වේද සහගත කාය සමාචාර අස්සමාචාර වේද සහගත කාය සමාචාර වාස් සමාචාර මෝහ සහගත කාය සමාචාර වාස් සමාචාර නැත්නම් අන්න එතෙන්දී ඉස්සරහදී නැති කරගන්න මේ සිද්ධිය හොඳයි අතුරු කිරීමට හොඳයි කියලා අන්න එතෙන්දී සද්ධාව ඇති වෙන්නේ. ඒකෙදි පිළිවෙල සද්ධාව ඇති වෙන්නේ එතනදී. සද්ධා ඥාතයේ කියන්නේ උන්මෝදිතක. ඒ විදිහේ විමසීමෙන් ඒ බුද්ධයා ගැන විමසීමෙන් ගැනීමෙන් සද්ධාව ඇති කරගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙක බලන්නා වූ කෙනෙකුට දෙවන ලෝකෙන් ඇති කරගන්න පුළුවන්. ආය අමුතුවෙන් විනසන දෙයක් අත්වෙන්නේ නැහැ ඒක. පුරුච්ච මුල සම්භාරයක් උන්වහන්සේ ළඟ තියෙනවා. පුරුච්ච මුල සංභාරය සහිත වේදනකට දෙක පැහැදිලි වෙනවා හිත පාදින සංභාරය ඇති වෙනවා. ආරේ පුද්ගලයන් සම්බන්ධයක් බොහෝ විට ඒ විදිහේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා බොහෝවිට. සාමාන්‍ය කල්යාණ මිත්‍රයන් වශයෙන් ඉන්නවා. ඊළඟට මුස්ලිම් මහන්සේ නම සම්බන්ධව සමාධියෙන් අර විදිහට ඇති කරගන්න ඕනේ සම්භාව. ලෝකෙින් තියෙන තියෙන සම්භාව ඇති කරගන්න ඕනේ. අතන් විතර අනුන්ට තේරෙන්නේ ඔර කායමාදාර වාසනාදාර කියන මේවා හොඳට පාවිච්චි කරනවා මේ යාතහන ගන්න. ඒකත් දැනගන්න ඕනේ වැඩි කරක් ආශ්‍රය කරනවා. එහෙම නම් බලව ගමන් යන සම්භාව මේ මන්දමින් උනා ගන්නට පුළුවන්. සුසුබෝ සම්භාව අධිකර ගත්තානම් එතකොට අර අර්ථයක් බලාපොරොත්තු වන්නා වූ පුද්ගලයාට අර කල්යාණ මිත්‍ර ළඟට යන්නේ ඉඩ ලැබෙනවා සුතුන් ඉඩ ලැබෙනවා යා යුතුය කියලා ඒ පිළිගේ අදහස ඔහුගේ විදේ අදහස පහළ වෙනවා යා යුතුය ළඟට යා යුතුය කියලා අදහස පහළ වෙනවා මෙන්න මේක කායි ඵලමින් ආරම්භ සම්භා ජාතෝ උපසංකමති දෙවෙනි ප්‍රාරමේ උපසං සමන්ත සායුරතාවද ඒ විදිහට ළඟට එළඹුණින් පසු දවසක් යන නවතත් දවසක් යන නවතත් සවස් දවසක් යන ওই විදිහට නිතර නිතර අසුරු කරන ආත් අසුරු කරන ආශ්‍රය කරන සායුරතාවකමේ කියන්නේ අසුරු කිරීම ළඟට යාම පළවෙනි කාරණේ ඊළඟට ඇතිරි කිරීම. සංවිතා සම්පෝ ධම්මං සුනාති. අර විදිහට යන ඉතර නිතර වෙනකොට ධර්මයක් අහන්න ලැබෙනවා. ධර්මයන් මිත්‍රයාගේ ස්වභාවය තියෙනවා. ස්වභාවයක් වශයෙන් තියෙන වටිනා ගුණයක් තියෙනවා. සමානකට සමිනින්නාවේ කෙනෙකුට සමා දන්නා දේවල් කියා දීම ඒ කල්යාම මිත්‍රයාගේ ප්‍රධාන ගුණය. බොහෝ විට ඒ කල්යාම මිත්‍රයා ගුණාපත් මිත්‍රයා සමුන්තරේ කරුණාව තියෙන කෙනෙක්. ඒ නිසා සමන් ළඟට ගන්න මිත්‍රකම වෙත ධර්මයන් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇතම් විටක ඇතම් විටක මේ කල්යාණ මිත්‍රයවුනත් ප්‍රයෝජනවත් නැත්නම් සමාලංගන මිත්‍රාවක් ප්‍රයෝජනවත් අන්දමේ ධර්මයක් දේශනා බලාපොරොත්තු වෙනවා. මිත්‍රයට ඔහුගේ தත්ත්වය තේරුම් ගන්නේ නැතිව මිත්‍රයට කතා කරන්න පුළුවන් නමුත් ඥානවන්ත කෙනෙක් අර ප්‍රයෝජනයක් ඒක ප්‍රයෝජනයක් වෙනවා ධර්මයේ ප්‍රයෝජන හැඳීමක් ඇති කරගෙන සතුටයි ධර්මයක් දේශනා කරන්නේ. මේ කුජලයා අදිරි කරනවා නැවත නැවත අදිරි කරනවා අවස්ථාවේදී ධර්මයක් දේශනා කරන්නට ලැබුණා ඒ ධර්මය හඳක් ලැබුණා. එතකොට ධම්මං සුනාති උපසමං තමං සෛරතා සන්තෝෂෝතං ඕදහති සංයම කරණ එතකොට ඕනිතෝතෝ ධම්මං සුනාති සංයම කරගත්තා වූ අවස්ථාවේදී මනහන්න පුළුවන් ඉඳන් කොච්චරදීවත් සංයම කළේ නැත්නම් එහෙනම් නිසා මෙතන ධර්මයක් අහගන්නකොට ප්‍රාණත්තම දෙවෙම සංයම කරගෙන ඉන්නවා. සංයම කරගෙන ඉන්නවා. ඒහිත හේතේ ධම්මං සුමාම. සංයම කරගෙන ධර්මය කාම. ඒහිත හේතේ ධම්මං සුමාම. එතකොට මුතෙන්ට එනකොට කරුණ රාශියක් සම්පූර්ණ වුණා. සද්ධායක් ඒ දේ අභ්‍යන්තරේ ඇතිවීම හොඳට උපසංකමන ඇතිවීම සායුරුපාදනයේ ඇතිවීම සංයෝගකල ඊළඟට මනසේ කලින් පහ ඒන්ට සෝතේ ධම්මං සෝනං ධනකක් වහන්ද මුලින් කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට සමහරවිට ඊටත් වඩා කරුණු සම්පූර්ණ වෙන්න ඕන බන් දෙකක් වෙනවා කියන්නේ අහගන්නේ. ධම්මං සමාධි. දෙවිය අතන් නිදට ආව මනහවලා එකක්. එන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ මේ ධර්ම නිමිතනේ ඒකේ ආදා ගැනීම තමයි සිතා ධම්මං භාරෝති මේක ධාරාවන්නේ ආනන් තියාගන්නේ ඒ ධ්‍යාන මනකට හිතේ තන්පත් කරගන්න ඕනේ ඒ තන්පත් කරගන්න අපන් සමුදින්ට පුළුවන් ඒ ක්‍රියාතු අන්දමතම හිතේ තන්පත් කරගන්න ඒ අහතේ අන්දමතම හිතේ තන්පත් කරගන්න පුළුවන් ගන්නේ ඒ වචන වලින් ඒ ද්වාපවදා ඒ වචන වලින් හිතේ සංකල්ප කරගන්නට පුළුවන්. ඒ නිසා හිතට ගන්න ඕන මෙතන යෝගාවචර පිළිද හිත රැක ගන්න බලාපොරොත්තු වෙන්නේ. හිත රැකගත්තේ නැත්නම් මෙන්න මේ ආදීනව පැමිණෙනවා කියලා තම තමන් හිතා ගන්න ඕන. හිත රැක ගන්න බැරි වෙච්ච උදවිය අද කොච්චර දුක් වෙනවද? දෙවිදන් තෙරුන් වහන්සේ අපිට හොඳට ප්‍රකටයි. උන්වහන්සේ දෙවිදන් තෙරුන් වහන්සේ අද දුක් වෙනෝනේ. දුක් විඳින්නේ මාත් නිසාද හිතරක ගන්න බැරි. ඒ අනුව ගිය කට්ටිය ඒ ප්‍රමණක් නෙමෙයි අද වුණත් හිතරක ගන්න බැරි වෙච්ච උදවිය කොයිතරම් දුක් විඳද විඳිනවාද ඔය අදිසිය වාසබීලා මැරෙන්නේ නොයේ දේවල් වලට ආපු වෙලාව දුක් කරදර වෙන්නේ හිත රැකගන්න බැරි වුණා. හිත රැකගන්න බැරි වෙච්ච වෙලේ භාවනාව හොඳට කරගන්න බැරි වුණොත් ඒ තමාරු වෙනවා. හොඳ හිත රැකගන්න බැරි. හොඳට හිත රැකගත්තොත් භාවනාවත් ආරක්ෂා කරගන්න පුළුවන්. භාවනාව රැකෙන්නේ හිත රැකගත්තොත්. ඒ නැත්තන්ට සාන්තියක් පත් කරගන්න ඕනේ හිත ආරක්ෂා කරගත්තේ නැත්නම් භයානක දුක් වලට පැමිණෙන්න පුළුවන් වෙනවා හිත රැකගත්තොත් යහපත් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙනවා නොනගෙන සපක් අත්පත් කර ගන්නට පුළුවන් වෙනවා මෙන්න මේ දෙකක් සලකනවා එතකොට ඒ විදිහේ කල්පනා කරගෙන අප මේ කරන්නේ හිත රැක ගැනීමේ වැඩපිළිවෙලක් වැඩපිළිවෙලක යෙදීමක් මේක කාලික වැඩක් නෙවෙයි අනන්ත කාලික ප්‍රයෝජනයක් සිද්ධ කරන්නා වූ දෙයක්. ඒ කියන්නේ කාලික නොවේ කියන්නේ දැන් මේ ඇත්තෝ මේ විදිහට භාවනා කරනවා. මේ අත්ංගමේ භාවනාව මේ අත්ංගම නෙමෙයි ප්‍රයෝජන. තවත් විශාල ප්‍රතිශතකට ප්‍රයෝජනයි. විශාල ප්‍රීතියකට ප්‍රවේදා උපස්ථාන කරන උදවියට කොයිතරම්ද උපස්ථාන කරපු උදවියට කොයිතරම් සතුටක්ද මේ මේ විදිහට භාවනා කරනවා මේ විදිහ හොඳට කටයුතු කරනවා කියලා ඇඟීමක් ඇති වෙන්න ඇති වෙන්න යත්තන්ට ලොකු පිනක් ඒ වගේම සතුටක් ඒ වගේම දෙවියන් සහිත ලෝකයාටම මේක උපකාර වෙන දෙයක් අනිත් එක මේ විදිහේ හොඳට නියම අදහසෙන් මුක්තව භාවනාවේ යෙදෙනවා නම් යෙදෙනව අවස්ථාවේදී ඒව ආදර්ශයට ගන්න. ආදර්ශයට අරගෙන මෙන්න අද දවස ගැන විශේෂයෙන් අර මුලින් ප්‍රකාශ කරනදමට සලකලා කල්පනා කළා. අපි මේ සංසාරේ මහා දීර්ඝ සංසාරයක ගමන් කරන කුජලයන් වෙලා ඉන්නේ. මේ දීර්ඝ සංසාරයේ කොට කර ගැනීමටයි මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සංසාරය ගැන අතීත සංසාරය ගැන සලකා බලනකොට නොවින්ද දුකක් ඇති වෙනවා. නොයෙක් විදිහේ දුක් වින්දා ඒවා කල්පනා කරගන්න ඕනේ. මත් ධර්ම තවත් එහාටත් මේ දුක් විඳ විඳ මේ සංසාරේ දිග්ගස ගන්න නැතුව කොට කරගන්න ඕන මොන ක්‍රමයකින් හරි සංසාරේ කොට කරගන්නට ඕනේ කියන හැඟීම ඇති කරගන්න ඕනේ. මේ භයානක සංසාරයෙන් අපි අත් මිදිලා අත් මිදිලා බලාපොරොත්තු වන්නා වූ නිර්භය නිවන ලබා ගැනීමට උවමනා අපට උවමනායි කියන අදහස ඇති කරගෙන කටයුතු කරන්නට ඕනේ ඒ විදිහේ කටයුතු කරනවා නම් ප්‍රමාද නැතුව අප්‍රමාදව මේ සමත විදර්ශනා භාවනාවලට යෙදিলা ආර්ය ස්ථාංග මාර්ගයන් දිනු කරගෙන පාරමී ධර්මයන් තම තමන් තුළ දියුණුවට පස්වර වෙන තම තමන් ප්‍රාර්ථනා කරන්නා වන්දමත පුතුම් වූ බෝධියකින් අමා මහ නිවන අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා